ශ්‍රද්ධාවන්ත පින්වතුනි දසුම් 33කින් සමන්විත නිබ්බාන දසුම් පෙළ මේ තිරිකල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්කුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සංකර යෝගාචර මහා සංඝරත්නයන් අවසරයි නිකාණ යන මාතෘකාවට තීපවත්වනු ලබන දේශනා මාලාවේ 12 වෙනි දේශනයයි අද නියමිතව තිබෙන්නේ. කාලේ වැල්ලෙන් ගැටී ගිය බෞද්ධ දර්ශනයේ ඉතා ගැඹුරු අංශයක් පිළි කර ගැනීමට උපකාර වන සපංච නිප්පංච යන පද දෙක පසුගිය දේශනයේ අගහරියේදී අප මතු කරගත්තා. මධ්‍යපිණ්ඩික සූත්‍රයෙන් ආරම්භ කළ අර්ථ විවරණයේදී අපිට මෙතෙක් මතුනේ මෙතෙක් අපට පැහැදිලි වුණේ මේ පතන්ත යන්න ඉන්ද්‍රිය ඥානයේ එක්තරා ඕලාරික අවස්ථාවක් මෝරාදී අවස්ථාවක් පෙන්වන කරන වචනයක් බවයි. සාමාන්‍යයෙන් භාෂා ව්‍යවහාරයේදී දික්වැස්වීම, විස්තර කිරීම, වචන ගයිකුර යෙදීම යන අර්ථය ඇති පතන්ත යන පදය ඉන්ද්‍රිය ඥානය පිළිබඳව යෙදෙනකොට ඊට වඩා විශේෂ අර්ථයක් පෙන්වු කරන බව අපට මනුකින් ටික සූත්‍රයෙන් පෙනී ගියා. ඉන්ද්‍රිය ඥානය පිළිබඳව කල්පනා කළ බලනකොට මේ පපංචයෙන් කිරින්නේ මේ සංඥාමක පිටලා විතර්ක කරලා මේ විතර්ක උද පපංච කිරීම නිසා කාලත්‍රයට අය අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයට අය ඒ ඒ ඉන්ද්‍රිය ආරම්මණයන් පිළිබඳව ඇතිවන ප්‍රපංච සංඥා සංඛාර නැති දෙයක් ඒ ඉන්ද්‍රිය ඥානය මෙහෙය වූ පුද්ගලයාව වැඩපවත් වෙන බව යටපත් කරන බව සම්පූර්ණ පුද්ගලයන් අපිට පෙනී ගියා. මේන් අපිට තේරෙනවා ඉන්ද්‍රිය ඥානය නිසා මිනිස් තුළ ඇතිවන ගම්පිසි මෝහණය ඉහවහා යාම ජාකුල තත්ත්වය මේ ප්‍රපංචයන් වශයෙන් ඇති වෙන බව අතුවාචාරින් වහන්සේලාගේ කතා කියන වචනයට අර්ථ කීමේදී බොහෝ විට උපකාර කරගන්නේ මත්ත සමස්ත සමාද මදන යන වචන. කියනත් කියන පපංචෝ මත්ත පමත්තාකාර පාදනත් කියන මේක දැනග දෙන විවරණයක්. කවර අර්ථයකින් ප්‍රපංච වේද? මත් වූ අතිශයින් මත් වූ ආකාරයකට පමුණවන අර්ථයෙන් කියන ඒ විදිහට විවරණය කරනවා. තවත් කෙනෙක් කියනවා පටිච්චාත හොන්ති සමස්තාකාරපත්තා ප්‍රපංච වූ වූති එනම් ප්‍රමාද ප්‍රමත්ත තත්වයේද අතිශයින්මත් වූ තත්වයට පත් වූ වූති එහෙම නැත්නම් සමහර අවස්ථාවල කියනවා වදනාකාර සංසිතෝ පිරේස ප්‍රපංචෝ කියලා මත්තරවල ආකාරයෙන් සිහිදී කෙලස් වලට කෙලස් ප්‍රපංචය කියලා ওই දෙක තේරුම් කරනවා බැලු බැලමට මේ ප්‍රපංච කියන පදය සමාධි කියන වචනයට සමානයි. සමාන අර්ථ වශයෙන් කියන කලකන්න පුළුවන්. නමුත් එක්තරා සියුම් අර්ථ ભેදයක් තිබෙනවා. දැන් සමාධි කියලා කියන එකෙන් ඒ වචනෙන් හැඟෙන්නේ මූලික නිරුක්ති වශයෙන් බැලුවත් අක්ෂයෙන් මත් වීම කියන අදහසයි මූලිකව තිබෙන්නේ. එයින් අපට හැඟෙන්නේ සාමාන්‍යයෙන් මත් වීම නිසා ඇතිවන නිෂ්ක්‍රියත්වයක් එහෙම නැත්නම් අකර්මණ්‍ය භාවයක් කර කරගන්න බැරි බවක් වගේ නැගෙනවා මේ ප්‍රමාද කියන වචනේ. ඒ නිසා සාමාන්‍යයෙන් සිදු වෙන්නේ කළ යුතු වැඩය බහැර හැරීමක් එහෙම නැත්නම් අතපසු වීමක්. ඒ ප්‍රමාදයෙන් වෙලදී නමුත් සකච්ඡ කියන වචනේ අපි අර කලින් දැක්ුවා විස්ති වශයෙන් බලනකොට විනිදී යාම විස්තරයේ වචන වැඩිපුරේදී කියන අදහස තිබෙන නිසා ඒ වචනේ එයින් අපට හැඟෙන්නේ නැහැ නිෂ්ක්‍රියත්වයක්. ඒ කියන්නේ අකර්මණ්‍ය බවක් හැඟෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට හිතා ගන්න තියෙන්නේ යම් කිසි අනිත්‍ය මගේ ආවක් නිසා, නිති මග අතහැරන අනිත්‍ය මගේ ආවක් නිසා, නොමගේ ආවක් නිසා බලාපොරොත්තු වන අර්ථයට නොතැනීම කියන එකයි මේ පපංච කියන එකෙන් හැඳින්වෙන්නේ. අපි මේක පොඩි උපමාවකින් තේරුම් කරන්න බලමු මේ පමාද පපංච කියන වචන දෙකේ අර්ථ වෙනස. දැන් අපි හදිසි පණිවිඩයකට කෙනෙකු කොහොමද යවීමට පණිවිඩයක් යන කෙනෙකුට පණිවිඩයක් දුන්නාම ඒ තැනත්තා ළඟම ඇති හත්ෙන් හරට ගිහිල්ලා හත්ෙන් පිළිලා දැක්කට කියලා නිදාගත්තොත් අන්න පමාදේ. එහෙම නැතුව මේ තැනත්තා කොළඹට යන කෙටි පාරතියදී වෙන වංගගිරි මාර්ගයෙන් මහ වටරවුම් මාර්ගයෙන් ගිහිල්ලා අන්තිමට නුවරට ගියොත් අන්න කපන්සි. මොන විදිහට අර සමාජ සමාජ කපන්සි කියන වචන දෙකේ සියුම් අර්ථ ભેදයක් තිබෙනවා. මේ අපි දැක්වූ උපමාවට තරමක් කිට්ටු කරන්න පුළුවන් නිදර්ශන වශයෙන් දැක්විය හැකි ගාථා යුගලයක් අපට හමු වෙනවා අනුත්තර නිකායේ ඡත්‍ර නිපාතේ. අයං අරියුක්තෝ පපංචාධිරතෝ මගෝ විරාජීසෝ නිබ්බාණං යෝගක්ඛේ මං අනුස්කරං යෝජ පපංචං කිස්වාන නිප්පංච පතේ රතෝ ආරාජීසෝ නිබ්බාණං යෝගක්ඛේ මං අනුස්කරං මේ පළවෙනි ගාථාව යාදනස්සේ යෝ පපංචං අරියුක්තෝ පපංචාධිරතෝ මගෝ යම් මෝඩ කුජලයේ ප්‍රපංචයේ යෙදුනේද ප්‍රපංචෙහි ඇලුනේ වේද එතෙම අනුත්තර යෝගක්ෂේම නම් වූ නිවනින් ඈත් වේ විරාගීතෝ නිබ්බාන නිවනින් ඈත් වෙනවා දෙනිගතාව යෝජ ප්‍රපංචං හිස්වාන නිප්පංචපත්තේ රතෝ නම් යම් කෙනෙක් ප්‍රපංචය අධහැරලා නිප්පංචපත්තේ නිප්පංච මාර්ගයේ යන්නේ වේද ඒතරස්සා ආරාධේයෝ නිබ්බාණං යෝගක්ෂේමං අනුත්තර අනුත්තර යෝගක්ෂේම නම් වූ මේ නිවන පැමිණෙනවා නිවන කරන් වෙනවා මෙන්න මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවනි මේ පපංච ප්‍රමාද කියන වචන දෙකේ යම්කිසි විශේෂ වෙනසක් තිබෙනවා ඒ වගේම දැන් අටුවාවල බොහෝ විට මේ පපංච කියන එක ඉතාම සරල අන්දමින් තෝරන්නේ සංඥා මාන දික්ෂි වලට කියන වෙනස් නමක් හැටියටයි සංහා විස්මානාන ඒක අදිවචන. ওই විදිහට දක්වනවා. ප්‍රපංච කියලා කියන්නේ કૃષ્ණා මාන දෘෂ්ටි කියන ඒ ප්‍රධාන කෙලෙස් වලට අදිවචනයක් වෙනස් වචනයක් හැටියට තෝරනවා. නමුත් ඒින්ම ප්‍රපංච වචනේ අර්ථය තේරුණා නොවේ. ඒවා නිදකින් තමයි. ඒ කාරණයක් ඇත්ත මම නිසාද මදුපිණ්ඩික සූත්‍රයෙන්ම අපට පේන්නේ කියා මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වුණ අභිනන්දිතබ්බං, අභිවදිතබ්බං, අච්ඡෝසේතබ්බං කියන වචන තුනක්. මේ අභිනන්දිතක්කම් කියන්නේ සතුටු විය යුක්තක්. අභිනන්දිතක්කම් කියන්නේ කියාපෑ යුක්තක්. අච්ඡෝදිතක්කම් කියන්නේ බැදී රැදී සිටිය යුක්තක් කියනවා. මේ වචන තුන යෙදෙන්නේ සූත්‍රවල බොහෝ විට සංහා මාන දිට්ඨි කියන ඒ දෙලෙන් හැඳින්වීමට. ඒ සංමම කියලා සංහා වශයෙන් සතුට වීම අභිනන්දිතක්කම්. ඒසෝ අහං අස්මි මේ මම වෙමි කියලා මාන වශයෙන් කියා කෑමක්. ඒකෝ මේ අත්තා කියලා මේ මගේ ආත්මයයි කියලා දෘෂ්ටි වශයෙන් බැඳී සිටීමයි අත්‍යෝධිකක් එතකොට මේ අටුවාවේ සංහාමාන දිට්ඨි ආශ්‍රයෙන් ප්‍රබන්ධ රචනයේ තෝරන එක බොහෝ දුරට හේතුකයි නමුත් මෙතන විශේෂත්වයක් හැටියට දක්වන්න තිබෙන්නේ මේ පපං කියන වචනේ අර මූලික අර්ථය අනුවම සංකල්ප විතර්ක මගින් කෙනෙකුගේ සිටිවිලි කියලා අතුහිත විහිදා පැතිරි ආකූල ව්‍යාකූලයක් වෙන බවක් මේ පපංච වචනයෙන් හැඟෙනවා. ඒක තමයි අර පපංච සංඥා සංඛාරවලට අර සුද්ධලේ යටත් වෙනවා කියලා කියන්නේ. එතෙන් කියපිට උපකාර වෙන මේ සංඛාර කියන වචනය අර්ථය තේරුම් ගැනීම. මේ සංඛාර කියන වචනේ අතුවාවේ තෝරන්නේ පපංච සංඥා සංඛාරති එක්ක කොට ආකාරය. සංඛාර කියන වචනේ තෝරන්නේ කොටස් කියන එකෙන් කොට ආකාරය. එහෙම ගත්තොත් ප්‍රපංච සංඛාර කියලා කියන්නේ ප්‍රපංච කොටස්. 아무තු තේරුමක් නැහැ මේ සංඛාර කියන ගේම ගත්තොත්. නමුත් මේ ප්‍රපංච සංඥා සංඛා ප්‍රපංච සංඛා ආදී පද සූත්‍රවල දෙන ආකාරය ගැන හොඳට පරීක්ෂා කරලා බලුවොත් මේ කොටස් කියන අර්ථයට වඩා යම් කිසි ගැඹුරු අර්ථයක් මෙතන තිබෙනවා. අපි දන්නවා සංඛා සමඤ්ඤා පඤ්ඤාති කියන්නේ පර්යාය පද සමානාර්ථවත් පද. සංඛා සමඤ්ඤා පඤ්ඤති. මේ වචන තුනේ පඤ්ඤති කියන වචනේ කවුරුත් කාටත් පැහැදිලි වචනයක් ප්‍රඥාප්තිය යමක් හැඳින්වීමට දෙනවා නම් ඒ ප්‍රඥාප්ති කියන වචනයටම ඒ ආශ්‍රයෙන්ම ගත යුතු තව වචන දෙකක් තමයි සංඛා සමඤ්ඤා කියන්නේ. සංඛා කියලා කියන්නේ ගණන් ගනු ලැබීම, ඉනීම. සමඤ්ඤා කියලා කියන්නේ එකමුඛිය හැඳින්වීම. ඒ ඉනීම, හැඳින්වීම, පැනවීම, පඤ්ඤා. ඒ වචන තුන බොහෝ දුරට මේ ලෝක විවහාර පිළිබඳව යෙදෙන වචන තුනක්. සංඛා සමඤ්ඤා පඤ්ඤාති. එතකොට අපිට මේ ප්‍රපංච පිළිබඳ ප්‍රශ්නයට කෙලින්ම අදාළ කරගත හැකි අංගමේ වටිනා විදුත පාඩයක් අපිට ලැබෙනවා සංයුත් සංගියේ ඛණ්ඩ සංයුත්තේ නිරුක්තිපත සූත්‍රයෙන්. ඉතාම වටිනා සූත්‍රයක්. අයෝ මේ වික්‍රේ නිරුක්තිපත්තා අධිවචනපත්තා පඤ්ඤස්සිකතා අසංකීර්ණා අසංකීර්ණ කුප්පා නසංකීර්ණංති අපපති කුප්පා සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤුයි අතනේ සයෝ යං හිතික්ඛවේ රූපං අතීතං නිරුක්ඛං විපරිණතං අමෝති පිටස්ස සංඛා අවෝසීති දත් සමඤ්ඤා අවෝසීති දත් ප්‍රපඤ්ඤති නත සංඛා අසීති නත සංඛා භවිෂ්‍යති කොයිද සූත්‍රයන්නේ අපි දැනට මේ ප්‍රකාශ කරපු පිට පරිවර්තනය කරන්න බලමු මහණෙනි සයෝනේ විස්තරයේ නිරුක්ති කතා අධිවචන කතා පඤ්ඤාති කතා නිරුක්ති මාර්ග තුනක් අධිවචන මාර්ග තුනක් ප්‍රඥප්ති මාර්ග තුනක් පිළිදෙනවා ඒවා ගැන විශේෂයෙන් කියලා තියෙන්නේ මොකක්ද අපංචින්නා අපංචින්න කුක්කා නසංචීත්තන්ති අපපටිකුච්ඡා සමනේ බ්‍රාහ්මණී විඤ්ඤෝයි නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නුවණැති මහාන බමුණන් විසින් කවදාවත් නිෂ්ඨ කරගන්නේ නැති කවලම් කරගන්නේ නැති අතීතයේ කවලම් කර නොගත් අනාගතයේ කවලම් කරගන්නේ නැති කවලම් කර නොගත යුතු ඒ වගේම පිළිකුල් වශයෙන් ඉඳන් නොගමිය යුතු විදියේ ව්‍යවහාර මාර්ග තුනක් තිබෙනවා මොනවද මේ ව්‍යවහාර මාර්ග තුන? යං හි භික්ඛවේ රූපං අතීතං විරුද්ධං විපරිණතං අහෝදීති තස්ස සංඛා අහෝදීති තස්ස සමඤ්ඤා අහෝදීති තස්ස පඤ්ඤා කියන මහණෙනි යම් රූපයක් ඉක්ම ගියේද විරුද්ධ වූයේද වෙනස් වූයේද සිය ගණන් ගනු ලැබෙන්නේ අහෝති කියන ක්‍රියාපදයෙන් විය කියන එක අරෝධි කියලා භාවයෙන් කියන්නේ විය කියන එක. අරෝධිදී දස්ස සංඛා. නොදස්ස සංඛා අත්ථීදී නදස්ස සංඛා ප්‍රවිද්‍යෝති. මේකට ව්‍යවහාර කරන්නේ නැහැ අත්ථි කියලා. ඊට ව්‍යවහාර කරන්නේ නැහැ ප්‍රවිද්‍යති කියලා. මේ කියන්නේ යම් රූපයක් ඉක්ම ගියාද ඊට දෙන ව්‍යවහාරයේ අහෝසි කියන එකයි. ඉක්ම ගියා කියලා කියන නිසා ඒක කියනවා කියලා කියන්නේ නැහැ. ඒක වන්නේ කියලා කියන්නේ නැහැ. මේ කියන්නේ කාලස්ත්‍රයේ පටලවා නොගතිය යුතු බවයි මේ ප්‍රකාශ කරන්නේ. මේ විදිහටම දිගටම මේ සූත්‍රය යනවා ඒ අතීත වූ රූපයට අතීත ක්‍රියාපදිය යොදන්නේ. අතීත දෙයක් තියෙනවා කියලා හිතාගන්නේ නැහැ. එහෙම නැත්නම් අනාගත දෙයක් තියෙනවා කියලා හිතාගන්නේ නැහැ. ගිය දේ ගියා, යුව දේ තියුණා, තිබෙන දේ තිබෙනවා. කොවිට සිදු වෙන දෙයක් තමයි මේ මේ වර්තමාන අර්ථයෙන් ගන්නවා අනාගත දේ. අතීත දේ වර්තමාන අර්ථයෙන් ගන්නවා. මේකයි ලෝකයේ අර්ථයෙන් ලොකුම පටලැවිල්ල. ඒ නිසා තමයි අර නුවණැතිකම නස්රාවුලින් මේක කවලම් කරගන්නේ. ඒක කියලා දැන් අතීතය පිළිබඳ මේ විදිහට කිව්වා වර්තමානයේ පිළිබඳව තීව ජීතන ප්‍රකාශ කරනවා. යම් කිසි රූපයක් තුළ මේ විදිහම පංචස්කන්ධය ගැන කියනවා. රූප වේදනා ආදී යම් රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ අතීත නම් ඊට අවෝධි කියන ක්‍රියාපදිය යොදන්නේ. අත්ති භවිෂ්‍ය ක්‍රියාදියක් යොදන්නේ නැහැ. ඒ වගේම යම් රූප වේදනා ආදියක් දැන් තිබෙනවද? වර්තමාන වශයෙන් තිබෙනවද? ප්‍රතිඋත්පන්න වශයෙන්. ඊට තිබුණයි කියලා ව්‍යවහාර කරන්නේ ආගතේ වෙනවයි කියලා ප්‍රකාශ කරන්නේ. ওই විදිහට මෙන්න මේ කාලස්ත්‍රය පිළිබඳ ව්‍යවහාර විදි විරවුල්ව අවලංකර නොගෙන පාවිච්චි කිරීම පිළිබඳවයි මේ නිරුක්තිපතේ දේශනාන් වෙන්නේ. මෙතෙන්දී අපිට පේනවා මේ සංඛා කියන වචනේ කොයිතරම් යෙදලා තිබෙනවද කියලා. මේ සූත්‍රය පුරාම සංඛා සංඛ්‍යා ඉනීම කියන වචනේ යෙදලා තිබෙනවා. එතකොට මෙයින් අපිට පැහැදිලි වෙනවා මේ මේ සංඛා කියන එක අපි තවදුරටත් මේ වචන තුන ගැන කල්පනා කරලා බලමු සංඛා සමඤ්ඤා පඤ්ඤාති කියන එක. මෙතන විශේෂයෙන් දීලා තියෙනවා අදිවචන නිරුක්ති පඤ්ඤාති කියලා කියලා තියෙනවා. ඊළඟට සංඛා සමඤ්ඤා පඤ්ඤාති මේ ඔක්කොම වචන එක පවුලේ අය වගේ. ඕක එකිනෙකට සමානයි. මේ ලෝක ව්‍යවහාර පිළිබඳ ප්‍රශ්නයට අදාළ දෙයක්. භාෂාව පිළිබඳ භාෂා ව්‍යවහාරය පිළිබඳ ප්‍රඥප්තිය පිළිබඳ ප්‍රශ්නයක මේ පපංච සංඥා සංඛාර කියන පදය ලංවන බව අපිට මේ අනුව හිතා ගන්න පුළුවන්. ප්‍රපංච සංඥාවෙන් ඇති කරගන්න ගිනි මේ සංඛාර කියන වචනය ගැන විශේෂයෙන් අපි කල්පනා කරලා බැලුවොත් අත් වශයෙන්ම මේ භාෂා ව්‍යවහාරයේදී සංඛා කියන මේ ගණන් ගනු ලැබීම සමහර විට අකුරටත් වැඩිය සාසනික ස්වરૂපයක් ගන්නවා මේ ඉලක්කම. භාෂාවල භාවය ගැන කල්පනා කරලා බලනකොට. සංඥාව කියලා කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳව එක්තරා නිත්‍ය වශයෙන් නිමිත්තක් හැටියට ගැනීමයි. මේ සංඥාවේ ලක්ෂණයක් මේ නිමිති ගැනීම. ඒ නිමිති ගැනීම මගින් තමයි කෙනෙක් හඳුනාගන්නේ. රූප සංඥා, කාය සංඥා, ගන්ධ සංඥා, සංඥා ආදී වශයෙන් මේ සංඥාවලින් කෙරෙන්නේ නිමිති ගැනීමක්. දැන් අපි දන්නවා දැන් වල සැලයක් මැදින් ඉරිසක් යනවා නම් ගම් කිසි ගමනක් යන්නට ආපසු එහෙමත මඟ සොයා ගැනීමට පොරවක් කරගෙන අර දෙපස දස්වල හොඳට පෙනෙන කරුණක් යොදනවා. ආපසු යනකොට බලා ගන්න පුළුවන්. ඔන්න විදිහට තමයි මේ සංඥා ගැනීම. අඳුරේ අන්ධයෙකුගේ අතපැත ගෑමක් වගේ කියලා අපි සඳහන් කළා. ඒ වගේ මේ සිතිවිලි වල තියෙන ස්වභාවය අර වේදනාව දැනගත්ත පස්සේ සංඥාවක් ගන්නවා. ඉතින් ඒක රූප සංඥාවක් වෙනවා, සද්ද සංඥාවක් වෙනවා. මේ සංඥාවත් එක්කම බැඳලා තියෙන නිත්‍ය සංඥාව. සංඥාව කියන්නේම කොටින්ම නිත්‍ය සංඥාවක්. නිත්‍ය බවක් ගොනු කර ගැනීමක් මේ සංඥාව පිළිබඳව තියෙනවා. ඒකද ආයිත් එනකොට අඳුර ගන්න විදිහට ඒක නොවෙනස්ව තිබෙනවා. සංඥාවම ඒ තරම් මිරිඟු ස්වභාවයක් ගන්නෙත් ඔය ප්‍රශ්නය නිසා. ඒකෝට සංඥාවේ අර නිමිති නිමිති ගැනීම ස්වභාවයෙන් නැත්නම් වශයෙන් සංඥා කියලා කියන්නේ නිමිත්ත සංකේතය අලකුණ කියන ওই අදහස්මයි සංඥා කියන වචනේ තිබෙන්නේ. එතකොට මේ සංඥාවෙන් කරන්නේ හඳුනා ගැනීමයි. හඳුනා ගන්නද මදි. මේක මේ ලෝකයේ ආතර සමාජයේ හඳුනා දෙන්නක් සිද්ධ වෙනවා. හඳුනා ගැනීමත් හඳුන්වා දීමත් දෙකක් තියෙනවා. අන්න ඒක නිසා තමයි අර සංඥා කියන එක ළඟට තිබෙන සංඛාර. ඇඳින්වීම, ව්‍යවහාර කිරීම. නිර්කේකට යන්නේ. එතකොට අර සංඛා සමඤ්ඤා පඤ්ඤාති වලින් දැන් අපි සිංහලට ගත්තොත් සංඛා කියලා කියන එකට ගන්න පුළුවන් ගැනීම කියලා ගණන් ගැනීම. යොමු කර ගැනීම. එහෙම නැත්නම් එකතු කර ගැනීම කියන අදහසයි. දැන් සංඛාව කියලා කියන්නේ පහේ ගොඩවල් හයේ ගොඩවල් කියලා කියන්නේ එකතු කරලා ගන්නවා. ඒකින් එක වෙන් කරලා ගන්න නැතුව මේ මේ එක දෙටි මේ අපේ වැඩවලට පහසු වීම සඳහා මේ විවහාර වැඩවලට පොදු වැඩවල ඉතිහාසයේ මේ සංඛ්‍යාවක් තිබෙනවා. ඒක නිසා තමයි අර භාෂාවේ මූලිකම ප්‍රාථමික ලක්ෂණ තමයි මේ සංඛ්‍යාව ඉලක්කම. එතකොට සමඤ්ඤා කියලා කියන්නේ අන්න ඒක කියලා හඳුන්වනවා. අපි මේකට මෙහෙම කියමු කියලා පොදු සම්මතියක් ඇති කරගන්නවා. එක එක්කෙන එක එක විදිහට කියන්නේ කියොත් ඒ අදහස් උමාරු කරගන්න. සංඥාති කියලා කියන්නේ මේ විදිහේ යමම පාරුඩ කරනවා. එක්ක අඬ පෙර ගහලා හරි එන ක්‍රමයකින් හරි නැතන් ටික මේ මෙසේ ව්‍යවහාර කළ යුතුයි කියලා පනවනවා. ඔන්න විදිහට සංඛා සමඤ්ඤා පඤ්ඤාති බෝධියට එකිනෙකට සමාන අඩංගා කියලා දෙනවා. ඒනොත් අර සංඛාව කියන එක සාමුකාගනික ස්වરૂපයක් ගන්නවා ගුණ කරගන්න. මේ ගුණ කිරීම මේ එකතු කර කීම ඉලක්කම් වලට පමණක් නොවේ භාෂාවටත් පොදු දෙයක් බව අපිට බොහෝ සූත්‍රවල සඳහන් වෙනවා. සංඛම් ගච්ඡති කියන සඳහන් වෙන සංඛම් ගච්ඡති කියන පාඩයෙන් සිටින් වෙනවා. සංඛම් ගච්ඡති කියලා කියන්නේ ව්‍යවහාරයට ඊයේ කියන අදහස. ගණන් ගනු දෙදී කියන එකයි. සුඛ නිදර්ශනයක් අපට සොයා ගන්න පුළුවන් මහා අධිපදෝම සූත්‍රයෙන් සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට කරන දේශනාවක් කියනවා මෙන්න මෙන්න තේයථාපි ආවුසෝ පත්‍යන්ත පටිච්ච වල්ලිංක පටිච්ච දිනංක පටිච්ච මත්තිකංක පටිච්ච ආකාශෝ පරිවාරිතෝ ආදාරස්සේව සංසංගයි ඒව මේව කෝ ආවුසෝ අධ්‍යින්ත පටිච්ච නහාරිත පටිච්ච මංසංග පටිච්ච ධම්මංග පටිච්ච ආකාශෝ පරිවාරිතෝ රූපං සේව සංඛං දච්චති. යම්සේ අවදි දීත, දැයිත, අනකොලත, නැතිත ඊතා නැති ප්‍රකාර කරගෙන ඒවා පිළිහිද කරගෙන අවකාශයේ යම් කිසි ප්‍රදේශයක් යම් කිසි කොටසක් අවුරුදු ලැබුවේ ඊට ගෙය කියන ව්‍යවහාරය වේද ආධාර කියලා කියන්නේ ගෙත ගෙය කියන එකයි ගෙය කියන නමක් වැදෙනවා අරව ටික එකතු කරලා එක්තරා රටාවකට එක්තරා සැලැස්මකට ඒක හදුවා අන්නේ විදිහටම ඇටත් නාරත් සමුත් මනුත් එකතු කරලා ඒ විදිහේ උපකරණ ටික එකතු කරලා එක විදිහකට බැලුවාම ඔබට රූප කියලා කියනවා. ඉතින් මේන් පෙන්වන්නේ අදාර කියලා කියනවා. ඒ වගේම රූපයත් මේවා ප්‍රඥාක්තිය හැටියටමයි පරිස්සාගාදී මෙතන මේ දක්වලා තියෙන්නේ. ඒ කියලා කිව්වත් අර උත්තරා විදිහේ ප්‍රඥාක්තිය. අන්න ඒකට මේ ප්‍රඥාක්තිය අත්‍ය මේ සංඛාර කියන එක එතන ඉඳලා තියෙනවා. ආකාරයේ සංඛණ්ඩක්තිය. අපි තවත් නිදර්ශනයක් ගන්නවා බුදු පියාණන් වහන්සේගේ වචන වලින්ම මේ නිදර්ශනයේ ධානත්ම වැදගත් වෙනවා භාෂාව, ව්‍යාකරණයේ අර්ථය පිළිබඳව මේ බෞද්ධ දර්ශනයේ තිබෙන ඉතාම ගැඹුරු අංශයක්. ඒක ඇත්ත වශයෙන්ම මේ ගමන් සබ්දයේ ධර්ම කිච්චේ මම සම්බන්ධයේ තේරුම් ගැනීම ඉතාමත්ම උපකාර වෙන දෙයක්. ඒ කොට්ටපාද සූත්‍රයේ දීගණිකායේ කොට්ටපාද සූත්‍රයේ එතෙන්දී බුදු පියාණන් වහන්සේ චිත්ත අතිසාරිකුත් නැති පරිත්‍රාජක අමතලයි මේ ප්‍රකාශය කරන්නේ. සියථා විචිත්ත දවා ධීරං ධීරං හා දදි දදිං හා නවනීතං නවනීතං හා කප්පි කප්පි හා කප්පි මණ්ඩෝ යස්මින් සමයේ ධීරං හෝති නේව තස්මින් සමයේ දදි දිගං සංගති නේ නවනීතං දිගං සංගති එන කප්පි දිගං සංගති කප්පි මණ්ඩෝ සංසංගති ධීරං දේව තස්මින් සමයේ සංසංගති අපි මේ සූත්‍රය පොතක් කියන දේ බඳලා තේරුම් ගන්න බලන්නේ. දැන් පළමුවෙන්ම දෙන්නේ මේ උපමාවයි. බුදුචාරන්නේ පළවෙනි සුත්තන උපමාව. චිත්ත කියලා කියන්නේ මේ චිත්ත නෙවෙයි මෙතන මේ අර පුද්ගලයාගේ නමයි. චිත්තාධිකාරී බුද්ධාම කියලා මේ කියන්නේ. චිත්ත නම්සේ තමා තීරන්. එළදෙනකින් කිරිද තීරන් හා දදි. එළදෙනකින් කිරි කිරෙන් දීකිරි දී කිරෙන් වඳුරු වඳුරුවෙන් ඉතෙදු ඉතෙන් ඉතෙල් මණ්ඩය ජීවිත ලැබෙයිද? යස්මින් සමේ කීරං හෝති මේවතස්මින් සමේ සද්ධිති සංසංගති. යම් අවස්ථාවක ඉරි ජීවිත ඊ ඇදෙන්න සිදනවාද? ඊ අවස්ථාවේ ඒකට දී කිරි කියලා කියන්නේ නැහැ, ගැඹුරු කියලා කියන්නේ නැහැ, විතොල් කියලා කියන්නේ නැහැ, හිතේ මන්දෝ කියලා කියන්නේ. ඊරං මේවතස්මින් සමේ සංසංගති. ඒ ගණන් ගනු ලැබෙන්නේ ඒක දෙන ව්‍යවහාරයේ කීර කියලාමයි, ඉරි කියලාමයි. ඒ වගේම යෝනිමාව සිද්ධ කරනවා ඊළඟට දීකිරි ගැන කියනවා යම් කිසි අවස්ථාවක දීකිරි හැටියට කියනවනේ ඊට බෙන්දරු කියලා කියන්නේ නැහැ නිදල් කියලා කියන්නේ ඉතින් මණ්ඩේ කියලා කියන්නේ ඊට කියන්නේ දීකිරි කියලා. ඔන්න ඒක ඒක සංඛාරය. ඔන්න ඒකට මේ උපමාවයි අපි දෙන්නේ කියලා. මේ උපමාවෙම තේනවා එක්තරා ගැඹුරක්. මෙතන මේ කියන්නේ මේ අපි කවුරුත් ගන්න කියන දීකිරි ගැන තමයි. නමුත් අපි ගැඹුරු දෙයක් මෙතන ප්‍රකාශ කරන්න කියනවා. ඊළඟට ඔන්න උපමේය එනවා. ඒවමේව කෝචිත්ත යස්මින් සමයේ ඌලාරිකෝ අත්පත්ලාභෝ මේව තස්මින් සමයේ මනෝමය අත්පත්ලාභෝ සංසංගති ය අරූපෝ අත්පත්ලාභෝ සංසංගති ඌලාරිකෝ අත්පත්ලාභෝ දේව සංසංගති එතේම චිත්ත යම් අවස්ථාවක ඕලාරික ආත්ම ප්‍රතිලාභය වේද මේ ඕලාරික ආත්ම ප්‍රතිලාභය කියලා කියන්නේ ඕලාරික කියලා කියන්නේ රළු දුරෝසු වෙන අදහසයි මෙතන මේ කියන්නේ මේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියලා මේ අපි මේ නැත්නම් කාම භව රූප භව අරූප භව වශයෙන් දක්වන මේ ඥාන අවස්ථාව පිළිබඳව මේ කියන්නේ මුල් දෙක නම් මේ සාමාන්‍යයෙන් මනුෂ්‍ය ශරීරය පිළිබඳ මේ පංචකාම සම්පත්තියෙන් යුක්ත මේ කලු අවස්ථාවයි ඕලාරික මූලාධිකවත් ප්‍රතිලාභෝ ඒක තමයි කබලින්කාර ආහාර බක්කෝ ආදි වශයෙන් දක්වනවා මේ රළු ආහාර වලින් ගැටෙනා වූ මේ ආත්ම ප්‍රතිලාභය මේ ආත්ම tattya ආත්මය කියලා මොනවද ප්‍රකාශ කරන්නේ ආත්ම ප්‍රතිලාභය උත්තර tattyak කියන එකයි කොටිම ගත්තොත් යම් අවස්ථාවක කෙනෙක් අර කාම භව tattya විඳිනවා නම් ඒ ආත්ම ප්‍රතිලාභයේ විදිහට කියනවා නම් මේ අවස්ථාවේ ඊට ව්‍යවහාර කරන්නේ මනෝමය ආත්ම ප්‍රතිලාභය. ඔහුගේ ඇතුලේ මනෝමය ආත්ම ප්‍රතිලාභය පිළිනවා හැංගිලා කියලා ප්‍රකාශ කරන්නේ. ඒ වගේම අරූප ආත්ම සත්‍යයක් ඔහුගේ තුල හැංගිලා කියලා කියලා කියන්නේ. ඒවත් මේ ප්‍රකාශ කරන්නේ ඒකත් ඇතුළේ තියෙන ඒ ඕලාරික ආත්ම ප්‍රතිලාභය. මේක වඩාත් ප්‍රකාශ කරනවා දැන් ඊළඟට කියනවා මනෝමය ආත්ම. යම් කිසි කෙනෙකුට අර රූප ඥානපත්‍ය ලබා ගත්තනම් මේ පටලවිල්ල කොහොම ඒ කාලේ කවුසන්ත වෙච්ච දෙයක්. ආත්මවාදයේ ඉඳගත්තු කවුසන්ත වෙච්ච පටලවිල්ලක් නෙවෙයි. කල්පනා කරා මේ ඔක්කොම මේ ආත්ම කොපු මේ හරියට එකින් එකක් ඇතුලේ තියෙන කොපු පහක් වගේ මේ ආත්මය ගැන කල්පනා කරේ මේ භාරතීය දාර්ශනිකයන් පංචකෝෂ මතය කියලා එකක් තියෙනවා මේ කයිසිරියාගේ දේශක ග්‍රන්ථවල පස්චාත්කාලීන ග්‍රන්ථවල ඒකේ මුල් අවස්ථාවක් මේ බුදු ඥාන වහන්සේ මෙතන දක්වන්නේ ඕලාරික ආත්ම ප්‍රතිලාභ මනෝමය ආත්ම ප්‍රතිලාභ අරූප ආත්ම ප්‍රතිලාභ කියලා අර ඥානලාභී සිත්තරේ පිළිබඳ අර මුල්මයට සාමාන්‍ය ලෝකයේ තියෙන ඒ කාමක කාම tattve කාම ලෝක tattve ඊළඟට රූප ඊළඟට අරූප මේවා උපනිෂද් දර්ශනයේ දැක්වෙන්නේ අන්නමය ප්‍රාණමය සංඥාමය විඥානමය ආනන්දමය කියලා ප්‍රතිපාදින් යුක්ත ආත්මයක් ඇගිලා. දැන් මෙතන තියෙන්නේ තුනයි ඒ. මේ පළමුවෙනි එක අර ආහාරයෙන් ලැබෙන අර අන්නමය ආත්මයට සමානයි. ඊළඟ එක මේ මනෝමය ආත්මය ඊට අර සංඥාමය කියලා විදිහට දක්වනවා. ඒ විදිහට අර ඊළඟට අරූපාත්ම ප්‍රතිලාභය. මේ මෙතන කියන්නේ අර කිරි පිළිබඳ උපමාව මතක තියාගෙන මේක තේරුම් ගන්න තියෙන්නේ යම් කෙනෙක් අර ඥාන අවස්ථාවකටපත් වුණා නම් එහෙම නැත්නම් අපි හිතමු මනෝමය ආත්ම ප්‍රතිලාභය ලබා ගත්ත කියලා රූප ඥානය ලබා ගත්ත කියලා ඒ පුද්ගලයා හිතන නරකයි මගේ ආත්මේ සංගීත තියෙන අරූප தත්ත්වය. ඒ වගේම කලින් තිබුණු ඕලාරික தත්ත්වය සංගීත තියෙනවා කියන්නේ. ඒවා ඒ එක් එක් අවස්ථාව පමණයි. අර කිරිදී කිරි වගේ. අන්න ඒකයි මේ බුදු පියාණන් වහන්සේ උගන්වන දස්වන්නේ අර පරිත්‍යාගයට එහෙම කියලා. ඔන්න ඊළඟට තුන්වෙනි කොටස හැටියට අපි දස්වන්න කියන්නේ බුදු පියාණන් වහන්සේ කියන නිගමනය. ඒක ඉතාමත් වැදගත්. මා කෝචිත් ලෝක සමඤ්ඤා ලෝක නිරුද්ධෝ ලෝක වෝහාරා ලෝක පඤ්ඤාතියෝ යාහි තථාගතෝ වෝහරති අපරාමත. චිත්ත මේ ඔක්කොම ලෝක සමඤ්ඤ ලෝකයා එකමුතු වෙලා ඇති කරගත්තු ඇඳින්නේ ගොඩක් පමණ ලෝක සමන් ලෝක නිරුක්තිය ලෝකයා ඇති කරගත්තු නිරුක්තිය නිරුක්තිය කියලා කියන්නේ යමක් තේරුම් කරන විදි නිරුක්තිය ලෝක මෝහාර ලෝකයා වහරන විදි වහාර කරන විදි ලෝක පඤ්ඤාක්තිය ලෝකයා පනවාගෙන තිබෙන සංකල්ප ප්‍රඥාක්ති දුරවයි යාන් සතරකෝ වහාරති ඊවාන් සතරකයන් මහත්ය වහාර කරනවා අවසානවේදී තමයි ඔක්කොම වඩාගන්න අපරාමත මනුස්ස පරාමර්ශනයක් නෑ දැඩි වල්ලාගෙන්නක් නෑ අර පුරිගරුවන් ඉන්න ගෙදරක පුරිගරුවන්ගේ භාෂාවෙන් මව්පියන් කතා කරනවාදී බබා කියලා කතා කරනවාදී නිදුදු කියලා කරනවාදී මේ මුළු මේ භාෂා විවහාරයම උදා ලෝකයා මේ කෙලෙස් සහිත ලෝකයා කෙලෙස් අදහස් පිළිබඳව ගෞරව කරන්න යොදාගත් භාෂාව මගින් බුදු පියාණන් වහන්සේ මේ පටිසෝතගාමී ධර්ම ඉදිරිපත් කරන්නේ අන්න ඒ නිසා වෙන්න ඕනේ බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්න පවා මුලදී අර ඒකට මන්දෝත්සාහය කොහොමද මේ වගේ ධර්මයක් දේශනා කරන්නේ මේ ලෝකයාගේ වචන වලින් ලෝකයාගේ ධාකරණයෙන් ලෝකයාගේ කර්තයෙන් එතකොට මෙන්න අපිට පේනවා මෙන්න මේ පොත් පාසුත්‍රේ ඉතාමත්ම වැදගත්. කිරි දී කිරි වැඳු මේ මේකෙන් කියමු කරන්නේ මොකද්ද? දැන් සාමාන්‍ය ලෝකයා යම් කිසි ඉන්දියක හිතාගත්තොත් අර මොළගෙනකින් දොවාගත්ත කිරිවලම ඉතෙල් අඩංගු වෙලා තිබෙනවා. සමහර විට කතා කරන්න පුළුවන්. ඒ ඉතෙල් වෙන්නේ කිරිනේ. එතකොට කිරි ඉතෙල් වෙනවා නම් කිරි වල තියෙන ඕන ඉතෙල්. ඊළඟට ඒක ඉතෙල් වුණාට පස්සේ කෙනෙකුට හිතන්න පුළුවන් මේ කිරි වලින් එන එක ඉතෙල් වෙනවා. ඒක නිසා මේ ඉතෙල් ඇතුලේ කිරි තියෙන්න ඕන නෙවෙයි. ඒක සමහරවි කියනකොට කෙනෙකුට මේක විහිළුවක් හැටියට හිතෙන්න පුළුවන්. නමුත් මහා දාර්ශනිකින්ට මේක පේනෝන්නේ නැහැ. ඒක නිසා තමයි ඉන්දියානු වංශයේ මේ කිරි උපමාවෙන් දීලා ඒ අයට මේ වැරද්ද පෙන්වු කරන්නේ. ආත්මවාදී කියන්නේ මෙන්න මේ රහසයි. අතීතයක් තිබෙනවා, අනාගතයක් තිබෙනවා. මේ වර්තමානයේ පමණයි බුදු පියාණන් වහන්සේ අත්ති කියලා දන්නේ, ඇත කියලා දන්නේ. අතීතයට අහෝසි කියලා දන්න ඕන. අනාගතයට භවිෂ්‍යති කියලා දන්න ඕන. අර නිසිපත් සූත්‍රයෙන් කිව්වේ මේ අදහ තමයි. එහෙම නොකිය. ගත්තොත් තමයි අර පිටිලෙ ඉල්ල වෙන්නේ. අර කිරිදී කිරිබඳුරු ඒවා මේවා මේ එක්තරා සම්පතියක අවස්ථා පමණයි. ලෝකයා මේවා පනවාගෙන කඳුළු දඬගෙන කොටු කරගෙන මේවා සාධනක් හැටියට ඉදිරිපත් කරගෙන තිබෙනවා හදාගෙන තිබෙනවා ඊළඟට ඒවම හදාගත්තු පටලැවිල්ල ඊළඟට සමන්තම බලපානවා ඒක නිසා තමයි ඊළඟට හේතුඵල මේ දාර්ශනිකයන් හේතුඵල වාදී අනුව තර්ක කරන්න ගිහින් මේ වචන දෙක ඉහතින්ම ඉදිරියට සම්බන්ධ නැති දේවල් හැටියට කල්පනා කරගෙන මේ හේතුඵලය සම්බන්ධතාව විග්‍රහ කරන්න යන්නේ. ඒව විග්‍රහ කරගෙන තමයි දැන් හේතුව දැන් ඉරි දී කිරි වෙන නිසා එක්ක කිරි දී කිරියත් කොහෙත්ම සම්බන්ධයක් නැති දෙයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් දී කිරි කීය ඇතුළේ තියෙන්න ඕන. ඒ විදිහට නොයෙකුත් තර්ක ඇති කරගත්තා. මෙන්න මේ මේ තර්ක න්‍යායයන් අපිට පෙනෙනවා ಭಾರತೀಯ දර්ශන වාදවල මේ හේතුවත් ඵලයක් අතර සම්බන්ධතාවය පිළිබඳව මේක අන්තගාමී දෘෂ්ටි ඇති කරගත්තා. ආරම්භවාද කියලා එක්තරා දර්ශනයක් ක්‍රමයක ඔය න්‍යාය වෛශේෂිකාදී දක්වන එක්තරා ඒ බ්‍රාහ්මණීගේ දර්ශන ක්‍රමයක ඒ හේතුව ඵලයතර ඵලය අමුතුවෙන් නැති වෙන දෙයක් අපිට දක්වනවා. ඒකට සම්බන්ධයක් නැති. ඊළඟට තවත් ඒ සාංශාදීව සමහර විට සත්කාර්යවාදී සත්කාරණවාදී කියලා විදිහට නොයෙකුත් දර්ශන ඇති වුණා. මෙන්න මේ මේ පොඩි කාරණය පටලවා ගැනීම. එයා හිතාගත්ත මේ හේතුව තුලෙම ඵලය තිබෙනවා. හේතුව තුලෙම ඵලය හැංගිලා තිබෙනවා. ඒක හැංගිලා තිබෙන එළියට එනවා. ඔය විදිහට. ඊළඟට සමහර තවත් කෙනෙක් කල්පනා කරා මේ ඵලය ඵලය බොරු ඇත්ත වශයෙන්ම හේතු හේතුව විතරයි සත්‍ය. කොයි විදිහට මේකුත් අන්තවාදී නිගමන ඇති කරගත්තා මෙන්න මේ අර සංකල්ප මේ ප්‍රඥප්ති වල ලෝක ව්‍යවහාර බව අමතක කිරීම නිසා සමන්ව ඇති කරගත්තු ප්‍රඥප්ති වලින් අමාරු වෙීමක් මෙතන තියෙනවා. දැන් මේ කාලත්‍රියා පටලවා ගැනීම පිළිබඳ අවුල මේ දාර්ශනික දෙන්න ඇති වෙච්ච අවුලට අපිට නිදසුනක් දෙන්න පුළුවන් එක්තරා කතාවක් ළමා කතා ඒ ළමා කතා ධන කතා ආදී බොහොම සිදෙනවා මේ ගැඹුරු කාරණේ ඊටාම ලිහිල්ව ඊටාම සරලන්ද මිනිත්පත් කළා. අර රත්තරන් පිටර දාන සාරාදිය ගැන කතාවක් තියෙනවා. ඒක බටහිර සාහිත්‍ය වැඩිපුරම තියෙන්නේ. අර එක්තරා සාරාදියක් දැන් දිනකට එකක් බැගින් රත්තරන් පිටර දැම්මා. මේ මිනිස්සු කල්පනා කරා ලෝකවම වැඩිකම නිසා එක දවසකම මේක ලබා ගන්න ඕන මේ බඩ ඇතුලේ තියෙන විස්තර ටික කියලා මේ සාරාවි මැරුවා බඩ බැලුවා අර කල්පනා කර අර අනාගතයක් තිබෙනවා කියලා අන්න ඒ විදිහ පටලැවිල්ලක් මේ ආත්මවාදීකක් සිද්ධ වුණා එතකොට මේ දර්ශන ක්ෂේත්‍රයේ මේ විදිහේ සියුම් පටලැවිලි ඇති වුණේ මේ ප්‍රපංචය නිසා එදිනදා ජීවිතයේ සාමාන්‍ය ලෝකයාට වෙන ප්‍රපංච ජීවිතය අර ප්‍රපංච සංඥා සංඛාවලට ඒවට යට වෙනවා කියලා කියන්නේ අන්න ඒක නිසායි ප්‍රපංච සංඥාවෙන් ඇති කරගන්න සංඛා ගනුදෙනු දැන් ಭಾರತೀಯ කවියේ හඳේ එළිය දිලිසෙන රතු කැටයක් දැකලා බොහොම සමත්කාර ජනක හැඟීම් ඇති කරගෙන බොහොම ආසාවෙන් කිච්චු වුණා. අපේ දුලක් කියලා කිව්වා. ඊළඟට මෙන්න මේ විදිහේ පටල විදිහ අපිට මේ සාහිත්‍යයේ සමහර විට ආසිත ජනක කතාන් කරත් මේ දකින්න ලැබෙනවා මේ පාලි සාහිත්‍ය සිංහල සාහිත්‍ය බව අපි මේ විදිහට කතාන්තර කියන නෙමෙයි යන්තම් මතක් කර දීම කොමනක් ප්‍රමාණවත් දැන් ඊටම ප්‍රකට කතාවක් තමයි මේ ධර්ම සාහිත්‍යයේ අර ඊළඟ ගමන් ඒක කරන් අතරීරන් දුහතන් ආදී ගාථාවක් තිබෙනවා මේ ජීවිතේ තනිව එකලා කියන තනිව දුර ගමන් කරන ශරීරයක් නැතිව දුර ගමන් කරන ස්වභාවය බුදු ඥානන් වහන්සේ දේශනා කරලා තිබෙනවා ඉතිත්ත වගේ මේ සිිතේ ස්වභාවය ඒකට තිබෙන නිදාන කතාව ඇගිර තිබෙන භාගිනීය සංගරක්කිත වස්තුව. සාපේකට කතාවක් යම් කෙනෙක් මතක් කිරීම සෑහෙනවා. ඒ සංගරක්කිත මහරහතන් වහන්සේගේ ගෝලයා වුණ භාගිනීය සංගරක්කිත තෙරුන් වහන්සේ එක දවසක් ගුරුන් වහන්සේට තමන් සැලමින් සිටින අතරේ ඇතිකරගත් වූ ප්‍රපංචය කොයිතරම් දුර ගියාද කියතොත් ගිහි වෙලා විවාහ වෙලා දරුවෝ පුත්‍ර ඇතිව ආදි දරුවත් එක්ක රටේකින් ගුරුකම් හන්සේ බලන්නේ නැතරේ භාර්යාවගේ ප්‍රමාද දෝෂයෙන් මේ දරුවා වැටිලා රටේ හසු වුණා. ඉතින් භාර්යාවට කරන දඬුවම ඇදියට ගැස්ලි අන්තිමට මේ මහරහතන් වහන්සේගේ හිතට. රහතන් වහන්සේට මේ ආවර්ජනා කරන බලනකොට පෙන්වන මේ කාරණය මේ අන්තිමට අර තැනට ලොකු විපිරිසර බවටපත් වුණා. එතකොට ඒ භාවින විසංගරකිත වස්තුව පාලිසායතේ විදි ප්‍රතිබුත් කතාන්තරිති වෙනවා. සංගීත සාහිත්‍යයේදී වෙනවා අර වළං වලින් දෙකේ වගේම ඇති කරගත්තු ප්‍රපංචයකින් වළං ටික දින්දල දැම්මා. සිංහල සාහිත්‍යයේ තියෙන ලෝමා කතාවක් මුරුංග ගහගත්තු මිනිහා පිළිබඳව. තව බටහිර සාහිත්‍යයේ තියෙනවා අර ආඩම්බර කිරිවැලෙන් තියෙන. ඔය විදිහ නොයෙකුත් කතාන්තර තිබෙනවා මේ හැම එකකින්ම මේ එදිනදා ජීවිතයේ මේ ප්‍රපංචයෙන්ම ඒ කියන්නේ අර කාලක්ෂේ පටලවා ගැනීම නිසා අනාගතේ නූහු දෙයක් නූහු හැටියට කල්පනා කරන තිබෙන දෙයක් කියන්නේ මෙන්න මේ විදිහට සංකල්පයේ තිබෙන මහ පුදුම විදිය අර නිත්‍ය සංඥාව අනුව ගිය මේ සංකල්ප මාත්‍රයෙන් ඊළාට ඒක ඊළාට යනවා මේක උදා දුරට ගිහිල්ලා අන්තිමට ඒ පුද්ගලයා හැබැයි ජීවිතයෙන් ඉවත් වෙනවා මහා මෝහණයකටපත් වෙනවා ඉහ වායාමයකටපත් වෙනවා ඔන්න ඒ தත්ත්වය ඒකට මේ පపంచා සංඥා සංඛා සමුදාකරණය කියලා කියන්නේ පపంచ සංඥා සංඛාවන්ට යට වෙන්නේ අන්නේ ආකාරයට එතකොට මේ සංඛා කියන එක දැන් අපි තේරුම් කළ හැටියට මේ අර කොට්ඨාස කියන අදහසට වඩා මේ සංඛා කියලා ගත්තාම මෙතන මේ ප්‍රඥාප්ති මේ ගණන් ගනු ලැබීම කියන අර්ථය මෙතන අපිට සහේතුක හැටියට දක්වන්න පුළුවන් වඩා මේ ධර්මයට එකඟ හැටියට. මේ බුදුරජාණන් වහන්සේලා මේ සතහාගතයන් වහන්සේලා මේ පපංච සංඥා සංඛාවලින් විමුක්තයි. මක් නිසාද? අර ලෝක නිරුක්ති, ලෝක වෝහාර, ලෝක ප්‍රඥාප්ති බව ඒක නිතරම ඒවා තීරුම් අරගෙන අර බබාගේ ව්‍යවහාර විදි ඇටියට හිතාගෙන ඒව පාවිච්චි කරන්නේ. වැඩි හිටියන් බබාගේ ව්‍යවහාර පාවිච්චි කළාට ඒවයින් බැඳී සිටින්නේ නැහැ. අන්න ඒ වගේ මේ රහතන් වහන්සේලා ඒ බුදු පියාණන් වහන්සේලා මේ ඒවා ලෝක නිරුක්ති බව අමතක කරන්නේ නැහැ. ඒවා මේ කොටස් කරලා මේවා විතරක් ප්‍රඥාප්තිය මේවා විතරක් පරමාර්ථය කියලා එහෙම ගැනීමකුත් නැහැ. මේ ඔක්කොම දන්නවා මේ ප්‍රඥාප්තිය කොටවල් බව. ඔන්න ඒ විදිහට ඒක නිසා තමයි ඒ සතරලට යන වහන්සේලා නිෂ්ප්‍රපංචයි. ලෝකයා ප්‍රපංචයේ බැඳිලා සිටිනවා. ඒක ධම්මපදයේ හොඳ ගාථාවක් කියනවා. ආකාශයේ පදන් නැති සමනුණක්ති බාහිරේ ප්‍රපංචාභිරතා පජා. දීප පංචාබතයදත. ආදී පාරක් නැහැ. මේ නියම ශ්‍රවණයෙන් මේ සාධනයේ පිට නැහැ. ඒ විදිහේ සාමාන්‍ය කාරණා වශයෙන් ප්‍රකාශ කරන ඔන්න අවසාන ගාථාවේ ප්‍රධාන දේ දෙන්නේ අවසාන පදවලයි ප්‍රපංචාභිරතා පජානි ප්‍රපංචා පතහලතා. සාමාන්‍ය ප්‍රජාව ප්‍රපංචෙහි ඇලිලා සිටින්නේ. මේ ප්‍රපංච තථාගත. තථාගතයන් වහන්සේලා නිෂ්ප්‍රපංචයි. අන්න ඒක නිසාම තමයි මේ නිවන හඳුන්වන පද 33 අතරින් නිෂ්ප්‍රපංච කියන එකත් නිවනට නමක්. දුක්ඛෝපසම කියලා කියනවා වගේ ප්‍රපංච භූපසම කියන්නේ නිවන හඳුන්වන පදයක් කියලා දක්වලා තියෙනවා. ප්‍රපංච භූපසම ප්‍රපංචයෙන් සංසිඳවීම. ප්‍රපංච නිරෝධ කියලා කියනවා. ඔන්න ඒ විදිහට මේ ප්‍රපංච යන පදේ ආශ්‍රය කරගෙන මේ නිවන් தත්ත්වය හඳුන්වපු ස්ථාන බොහෝ විට අපිට දකින්න ලැබෙනවා. එතකොට මේ වගේම කථාගතයන් වහන්සේලා අර ප්‍රපංච සංඥා සංඛාරවලින් මිදිලා ලෝක ව්‍යවහාර පාවිච්චි කරනවා. සංඥාති පාවිච්චි කරනවා. නමුත් උන්වහන්සේට ප්‍රපංච සංඥා සංඛාරවත් නෑ. ප්‍රපංච සංඥා වශයෙන් දැන් අර ඉස්සෙල්ලා අර කලාවිවාද සූත්‍රයේ අපට අමුණ සංඥා නිදානයි ප්‍රපංච සංඛාර කියලා. සංඥාව හේතු කරගෙනයි ප්‍රපංච සංඛාර වල තියෙන්නේ. තථාගතයන් වහන්සේලා සංඥාවෙන් නිදිලා ප්‍රඥාව ලබාගෙන ඉතිතියි. අන්න ඒක නිසා තමයි අර පපංච සංඥා සංඛාර තථාගතයන් වහන්සේලා නැති. සංඥාවට යට අර අඳුරේ අතපත ගානටයි මේ පපංච සංඛාවල් ඇති වෙන්නේ. රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට ප්‍රඥා ලෝකයේ තිබෙන නිසා සංඥාවෙන් මිදෙ තිබෙන නිසා ලෝක ව්‍යවහාර පාවිච්චි කරාට මොකද පපංච සංඥා සංඛාවල් නැහැ. ඒක නිසා තමයි උදාන පාළිය චුල්ල වගේ කොටස් සඳහන් වෙනවා. තේන ගෝපන සමේන භගවා අත්තනෝ පපංච සංඥා සංඛා පහණං පච්චේක මානෝ නිසින්නෝ හොති කියලා. බාදිත වාසේ අවස්ථාවේ තමන් වාසයේගේ මේ පපංච සංඥා සංඛා ප්‍රහාණය කිරීම ගැන ප්‍රත්‍යක්ෂා කර කර හිටියා. විමුක්තිසු වේ කියන එකයි. ඒක සඳහන් වෙන වටිනා ආගාථාවකු යස්ස පපංචා ධිතිකනස්ති හන්දානං පලිගන්ත වීතිවත්තු සංකල්හිත්තං හං මුනිං ශාන්තං නාවජානාති සදේව කෝපි ලෝකෝ යක්ෂ ප්‍රපංචා ජීවිතයක්. යමෙකුට ප්‍රපංච බීම සහ සිත කියලා කියන්නේ සිතගෙන සිටීම. අපි මේ ප්‍රාඥාත්ය වශයෙන් බැලුවොත් අර ප්‍රපංච කියලා කියන්නේ අපි කිව්වා මේ අර කොළඹට වටරවුම් පාරවල යනවා වගේ එන්ජී මහ රවුම් ගමන. එතකොට මේ මෙතන යොදලා තිබෙන වචන දෙකේ අර්ථය අපිට තවත් අර්ථය උද්දීපනය වෙනවා. අර්ථය වඩාත් පැහැදිලි වෙනවා. ප්‍රපංච සිත කියන වචන දෙක එකට යොදලා තියෙනවා. යක්ෂ ප්‍රපංචාටි කියන යමෙකුට ප්‍රපංච වීමක්වත් සිටී සිටි කියන එක නිත්‍යපකරණේ තෝරන්නේ අනුසය කියලා කියනවා. අනුසය. එතකොට සිටියේ තිබෙන රැඳී සිටින ස්වභාවය තමයි අනුසය කියලා කියන්නේ. ප්‍රපංච කියලා කියන්නේ රවුම් ගැනීම. වටරවුම් ඥාන. ඔය වටරවුම් ගැනීමත් අනුසය වශයෙන් සිටියක්වත් යමෙකුට නැද්ද? යස්ස ප්‍රපංච අධිකජනක්. සංදාමම් කියන එකත් ඒ වගේම ධර්මානුකූල විශේෂ රචනයක්. සංදාන කියලා කියන්නේ දෘෂ්ටි නැති මහා දන්වලක් නැද්ද? පලිගම් කියලා කියන්නේ අවිද්‍යාව නැති දොරාගුලක් ඒවත් නොවලද සංසං නිස්සන්නං මුනින් කරන්තං සංහාව නැතිව හැතිරෙන්නා වූ ඒ මුනිවරයාව නාම ඥානාදී සදේව කෝපි ලෝකෝ දෙවියන් සහිත ලෝකයා අවඥාවට පාත්‍ර ගන්නේ නැහැ කියලා ඊට ප්‍රකාශ කරනවා. ඉතින් මේ වගේ අපිට කොටිකුත් මේ සූත්‍ර දේශනාවලින් මේවට නිදසුන් දක්වන්නේ නැති හැම එකක්ම දක්වනවා දැනෙන්නේ. නමුත් සමහර විට වැඩගත් උපීත පාඩ තිබෙනවා. තවත් ඒ විදිහ එකක් දක්වන්න පුළුවනි. මේ ප්‍රපංචයේ ස්වභාවය විශේෂයෙන් ප්‍රකාශ කරන ඒවා දේහසිත සිතිවිලි වලට සම්බන්ධ බව පෙන්වු කරන හොඳ වටිනා ධාතාවක් තිබෙනවා අංගුත්තර නිකායේ චක්ක නිපාතයේම පපංච සංඥා ඉතරී තරහනරා පපංචයන්තා උපයන්ති සංඥේන මනෝමයන් දිහසිතංච සබ්බං අනුජ්ජ නෙක්ඛම්ම සිතං ඉරිය අත වශයෙන් ඒක තියෙන සංයුක්ත නිකායේ සංයුක්ත නිකායේ hm, සලායතන සංයුක්තයෙන් කියන පపంච සංඥා ඉතරී කරනවා පపంචයන්තා උපයන්ති සංයම ලාමක සත්වෙන් ඉතරී කරනවා කියන්නේ සාමාන්‍ය ධනයක් ලාමක මිනිසෙයින් පపంచ සංඥා ප්‍රపంచ සංඥාව නිසා සංයිනෝ සංඥාවට වහල් වූවා සංඥාවට නතු වූවා ප්‍රමච්ච සංඥා ඉතරී කරනවා ප්‍රපංචයන්තා උපයන්ති ප්‍රපංච කරමින් ඒ අරමුණු වලට ලං වෙනවා අර අර මණිකක ආගන්න අර ප්‍රතිතේ ලඟ වුණු පුද්ගලයා වගේ. ප්‍රපංච කරමින් මේ අරමුණු වලට ලඟ වෙනවා අර සංඥාවට මුලා වෙලා. ප්‍රපංච සංඥා ඉබරී කරනරා ප්‍රපංචයන් තාඋපයන්ති සංඥිනෝ. ඊළඟට ප්‍රකාශ කරනවා මනෝමයන් ඒහසිතං සබ්බං අනුත්‍ය නෙක්ඛම්මසිතං ඉරියති. ඊළඟ පද දෙකෙන් කියන්නේ නුවණැති භික්ෂුවගේ ක්‍රියාකලාපයයි. මනෝමයන් ඒහසිතං සබ්බං අනුත්‍ය එක්කම්ම සිතන් ඉරියසි. නුවණැති භික්ෂුව එතන අධ්‍යාහාරයි එතන අමුතුවෙන් නැතිවක් අදාට ගන්න තියෙන්නේ. ඒ නුවණැති භික්ෂුව මනෝමයං දේහසිතං දෙකක්පං. මනෝමය වූ දේහසිත වූ දේහසිත සිටිවිලි කියන්නේ ගෘහ ජීවිතය ආශ්‍රය කරගත් ඒවා. අර භාගිනිය සංග්‍රහිත වාක්‍යයේ කියනවා වගේ. එතකොට ගෘහ දේහසිත වූ මනෝමය හිතෙන්ම උපදවාගත් වූ ඒ සියල්ලම අතහැරලා මනෝමයං දේහසිතං දෙකක්පං සංසිය අතහැරලා නික්ඛම්ම සිතං ඉරියති. ඒ නික්ඛම්මයට අදාළ වූ දෙයට මේ පැත්තට ගමන් කරනවා කියන්නේ. ඔන්න ඒ විදිහට අපිට පේනවා ඒකට මේ පමංච කියන වචනේ එන්නේ එන්නම අපිට මේක එක්තරා ගැඹුරු අංශයක් පැහැදිලි වෙනවා. ඊළඟට අපිට කියන්න තියෙන දැන් අර ලෝකයාගේ සාමාන්‍ය ස්වභාවය භාෂා ව්‍යවහාරය ඊළඟට ව්‍යාකරණයක් මේ ලෝකයේ ව්‍යවහාර කරන මේ ව්‍යාකරණයට ඒවාටම යටි වෙලා ඒවාටම යට වෙලා යම් යම් දෘෂ්ටි ඇති කර ගැනීම. බුදු පියාණන් මහත්තයේ පාළ වෙන තාත් සිටිය දාර්ශනිකින් කළෙත් ඒකයි. අර කිරිදී කිරිපතලා දැක්කලා මේ වෙලා. එතකොට අන්න ඒ එක සිදුවන්නේ අර එකක් සංඥා අනුසේ වශයෙන් කියන්නේ. ඊළඟට දෘෂ්ටි අල්ලා ගැනීම. මේ කාරණා දෙක තමයි අපි අර මදුපිණ්ඩික සූත්‍රයේදී අර පළමුවෙන්ම පෙන්වුම් කළ පාඩයෙන් සඳහන් වෙන්නේ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ දණ්ඩපාණි ශාක්‍යයාට දුන්න කෙටි පිළිතුර. ඒක මහා ප්‍රහේලිකාවක් වගේ වුණ නිසා තමයි දණ්ඩපාණි ශාක්‍යයා නලනහලිගත් වගේන දිවහොලවල කට ඔළුව වනලා ගියේ. ඒක කියවෙන්නේ බුදු පියාණන් වහන්සේගෙන් කින්වාදී සමනෝ කිමත්හායි මොකද්ද ශ්‍රමණයාගේ වාදය මොකද්ද ශ්‍රමණයා කියන්නේ කියලා අහුවාම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ යම්බදු යම්බදු වාදයකින් ලෝකයේ කිසිවෙකු සමග නොගැටෙයිද වාද නොකරයිද අන්නේ බඳු වාදයකුයි මගේ වාදය ඊළඟට යම්බදු යම්බදු තත්ත්වයක් නිසා යම්බදු ජීවනක් නිසා සංඥාවල් අනුසේ වශයෙන් නොපවත් සිටේ සිතට ලැබගන්නේ නැද්ද අන්නේ බඳු දේකුයි මම කියන්නේ මේ මහා පුදුම ගැටලුවක් වගේ මේ මෙතන කියන අදහස මොකද්ද? අපි අර දැන් සංඥා පඤ්ඤා කියන වචන දෙක ගැනමත් සඳහන් කරලා තිබෙන නිසා මේක අපිට තව හොඳ නිදසුන් ගාථාවක් ගන්න පුළුවනි. සුත්තනිපාතේ මාගන්තිය සූත්‍රයේ අදේන වටිනා ගාථාවක් තිබෙනවා. මේ සංඥාවත් පඤ්ඤාවත් අතර වෙනස පෙන්වන්න කියලා. සංඥා විරත්තස්සන සංතිගංඛා පඤ්ඤා විමුක්තස්සන සංතිමෝහා සංඥාන්ත දිට්ඨින්ච යේ අග්ගහේතුන් ඒ ඝට්ඨයන්තා විදාන්ති දෝපි සංඥා විරත්තස්සන සංතිගංඛා සංඥාවේ නොඇලුණු තැනට ගැටෙනත ගැටෙනත ගංසා සංසිගංසා සංඥා විමුක්තසන සංතිමෝහ ප්‍රඥාවෙන් විමුක්ත වූ තැනට මෝහයෝ නැත සංඥාන්ත දිඨින්කේ යබ්බේතු නමුත් යම් කෙනෙක් සංඥාව දෘෂ්ටියක් අල්ලගත්තා නම් ඒ ඝට්ටයන්තා විචරන්ති ලෝකේ ඒ අය ගැටමින් ලෝකේ හැතිරෙනවා අර අන්‍ය තීර්ථකින් වගේ ඒ වගේම සමහර අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහ පුදුම පරස්පර විරෝධී වගේ කියමන. ඛණ්ඩ සංයුත්තේ උප සූත්‍රයේ ප්‍රකාශ කරනවා නාහං පිටරේ ලෝකේන විවදාමි ලෝකෝච මායා විවද. මහණෙනි මම ලෝකයේත් එක්ක විවාද කරන්නේ නැහැ. ලෝකයා මාත් එක්ක විවාද කරනවා. මේක බැලුවා මහ පුදුම කියමන. හරියට එයා මම එක්ක කරන් දුවන මම එයා එක්ක කරන් දුවන්නේ නැහැ කිව්වා. නමුත් මෙතන තිබෙන ගැඹුර මොකක්ද? බුදුරජාණන් වහන්සේට කිසිම දෘෂ්ටියක් නැහැ. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේට මොකක් හරි දෘෂ්ටියක් තියෙනවා කියලා. මේ බබාගේ කතාව, බබාගේ භාෂාවයි බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ. බුදුරජාණන් වහන්සේ දෘෂ්ටියක් ගන්න තැනක් නැහැ. මේක අපිට පැහැදිලි වෙන හොඳ කතාන්තරයක් දැන් අත්වශයෙන් බුදු පියාණන් වහන්සේ යම් තාක් වාද ප්‍රවැත්වුණා සීතකින් දැක්ක ඉතාම ප්‍රකට වාදයක් තමයි සීල සත්‍යක එකතුයි. මේ සත්‍යක නිගණ්ඨ පුත්‍රයා එකතුයි. ඒක සූල සත්‍යක සූත්‍රයේ මදුන් සංගය සඳහන් වෙනවා. ඒ වාදයේ අවසාන මහ උග්‍ර විදියට වාදයේ යනවා වාදයේ අවසාන හරියේ බුදු පියාණන් වහන්සේ මේ සත්‍යක නිදන්තයට කියනවා දැන් මේ නුඹේ මට පෙනෙනවා නුඹේ නලලින් ගැලූ දාදිය ඉතුරු කලුවක් ගිනින්ද ගිහිල්ලා ඔන්න බිම ගොඩිරෙනවා ඒ උඹට එච්චදී මේ බලන්න මාදියා මගේ නැහැ ඇගේ දාඩිය බිඳුවක් කියලා බුදු පියාණන් මහත්මයා රන්වන් වූ කය ඒ පිරිසනද විවෘත කළ දක්වා කියලා කියනවා ඉති භගවා සතින් පරිසතින් සුවන්න වන්නං කායං විදෙන සුවන්න වන්නං කායං විදෙන ඉතිහාන් මහත්මයේ ඒ කිසිම කලෙලිමක් නැති අර මහා වාදයක් කරාට මොකද තමන්ගේ අර අන්වංශය පෙන්නේ මොකද විසාද අර හිතේ කිසිම අර දෘෂ්ටි පරාමර්ශනයක් නැහැ සංහාමාන දිට්ඨි වශයෙන් ඒවායේ බැඳීමක් නැහැ ඒක නිසා තමයි අර කුල්තරම් වාදයට මැදදී උනත් බුදු පියාණන් වහන්සේලා ඒ විදිහටම නිවිලා ඔලොයින තත්ත්වයකුයි කියන්නේ එතකොට මේ විවාද පිළිබඳව. ඒ වගේම තමයි දසඤ්ඤාව පිළිබඳව. සංඥා අන්තය කියන්නේ. ඒකට මූලික හේතුව තමයි බුදු පියාණන් වහන්සේ මේලා රහතන් වහන්සේ එහෙමයි මේ අපි අර බොහෝ විට කතා කරන්නේ නාම රූපය ගැන. නාම රූප පිළිමිබුවක් හැටියට අපි ප්‍රකාශ කළා. බුදු පියාණන් වහන්සේලාට මේ නාම රූපය නිසා තියෙන මුලාව නැ මේක පිළිගුණාවක් බව තේරුම් ගත්තා. ඒකටත් හොඳ ගාථාවක් අපිට හොයාගන්න පුළුවන් සුත්ත නිපාතයේ සබ්බිය සූත්‍රය. අනුවිච්ඡ ප්‍රපංච නාම රූපං අධ්‍යත්තං බහිද්ධාච රෝග මූලං සබ්බ රෝග මූල බන්ධනා පමුක්තෝ අනුවිදිතෝ සාදි පෞද්ගතේ දතස්සා අනුවිච්ඡේ පංච නාම රූපං මේ නාම රූපයේ ඇත්ත වශයෙන්ම ප්‍රපංචයක්. ලෝකයාගේ ප්‍රපංචයක්. අර මණිකේ පිළිබිඹුව ගැන එහෙම අපි කතා කරා අර ඒදන්ත උඩ යන බල්ලගේ පිළිබිඹුව පිළිබඳ කතා කළා. ඒ වෙනවා මේ නාම රූපයේ පිළිබඳව ලෝකයා මේ අල්ලගෙන සිටින එක්තරා ප්‍රපංචයක්. බුදු පියාණන් වහන්සේ අනුවිච්ච ප්‍රපංච නාම රූපං ඒ ප්‍රපංච නාම රූපය හරියට තේරුම් ගත්තා. අධ්‍යත්තං භවිෂාච රෝග නිලං අජත්තන් පරිපාක රෝගමුලන් කියන්නේ කුච්චල సంతානයේ බාහිර ලෝකයේ යම් තාක් යාපූල තත්ත්වයක්, ගැටලු තත්ත්වයක්, අහිතකර තත්ත්වයක් තිබෙනවා නම් ඒ හැම එකටම ඒ රෝගයේ මූල තමයි මේ කොපංචනාම රූපය. සබ්බ රෝග මූල බන්ධනා. ඒකෝ සියලු රෝග මූලයන්ගේ බන්ධනයෙන් මිදුණා වූ ඒ තැනත්තාට අනුහිතෝ සාති අනුහිතයයි සාදීයයි එයින් හඳුනනවා කියලා ඒකයි ඒක ආසන්න කියන්නේ. එතකොට මේ සංඥා අංශය යන විශේෂයෙන් ගමක් කියනවා නම් මේ මෙතෙන්දී අපිට ඉදිරියට ගන්න සිද්ධ වෙනවා මජ්ක්‍ධිම නිකායේ පළමුවෙනිම සූත්‍රය ඇත්ත වශයෙන් මේ කාලේ බොහෝ විට මජ්ක්‍ධිම නිකායේ නදීන් සංගය කියනවනම් සාමාන්‍යයෙන් ලැබෙන උපදේශය මොකක්ද පළමුවෙනි සූත්‍රය ඇතහැරලා අනිත්‍යව කියවන්නේ ඒක තේරුම් ගන්න බෑ ඒක ආන්සිය හාමුදුරුවන්ට තේරුන්නේ නැහැ ඒක නිසා නොසතුටු වෙනවා ඒක නිසා මේක ගැඹුරු සූත්‍රයක් ඒක අවශ්‍ය නැහැ. ඒක හරියට අර කෝඩිය ඉගෙන ගන්නේ නැතිව අනිත් හැටියට කියවන්නවා වගේ. මක්නිසාද මුළු මහත් බෞද්ධ දර්ශනය පිළිබඳව. ඉතාමත්ම වැදගත් මූල ධර්මයක් මේ මජ්ක්‍ධිම නිකායේ මේ මූලපරියාය සූත්‍රයෙන් එළිවෙනවා. මුත්‍ය පිළිබඳ ප්‍රශ්නයට දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ යම් පමණක් වැදගත්ද? එපමණටම සංඥා පිළිබඳ ප්‍රශ්නයට මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය සූත්‍රයක් වැදගත්. මේ මූලපරියාය සූත්‍රයෙන් පෙන්වුම් කරන්නේ අර මේ ලෝකයා මූලපරියාය කියලා කියන්නේ නිශ්චිතක අරමුණු වන හැම දෙයක්ම හැම ධර්මයක් හැම ධර්මාරම්මණයක් එක්තරා ආකෘතියකට අනුවයි ලෝකයා තේරුම් ගන්න. ලෝකයා ව්‍යවහාර කරන්නේ. අන්නේ ආකෘතිය හඳුන්වා දීමයි මෙතෙන්දි කරන්නේ. සම්බ ධම්ම මූලපරියායන් වෝදිස්සයේ දේශිකාන් කියලා ඉස්තියාණන් වහන්සේ දේශනාව ආරම්භ කරන්නේ මහණෙනි මම නුඹලාට සියලු ධර්මයන් කියලා. ඒක ධර්මයන් කියන්නේ මේ හිතට අරමුණු වන දේවල්. දේවල් කියලා කිව්වට වරදක් නෑ. හැම දෙයකම මූලපරියාය, මුල් ආත්මිකය, මුල් රසාව. මම දේශනා කරනවා. එතකොට මේ සූත්‍රයේ අඩංගු වෙන කාරණා අපිට පුළුවන් කෙටියෙන් සම්පින්දනය කරලා දක්වන්න වෙලාවක පරිදි මේ සූත්‍රයේ සඳහන් වෙනවා සංකල්ප 20ක් කරක් සංකල්ප වූවත් තමයි ප්‍රඥාක්ති කියලා කිව්වත් තමක් නෑ ඒවා නිරතුරු හැටියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ලෝකයේ අධිකාර ප්‍රඥාවක් නෙවෙයි ඒවායින් නියෝජිතයින් හැටියට ඉදිරිපත් කරන ප්‍රඥාප්ති සංකල්ප 24ක් සංකල්ප 24ක ඊළඟට ඊයේ සංකල්ප පිළිබඳව බුද්ධලෙන් හතර දෙනෙකු දක්වන ආකල්ප බුද්ධලෙන් හතර දෙනෙකු ඒ සංකල්ප දිහා බලන ආකාරය ඒවා ගැන හිතන ආකාරය මොන ඒ ටිකයි මේ මූල පරියාය සූත්‍රය දක්වන්නේ වෙන දෙයක් නෙවෙයි. එතකොට මොනවද මේ සංකල්ප? පඨවි ආපෝ තේජෝ වායෝ භූතා දේවා පජාපති බ්‍රහ්මා ආභක්‍රා සුභකින්නා වේහප්පලා අභිභූ ආකාසනංචායතනං විඥානංචායතනං ආකින්චඤ්ඤායතනං ජීව සංඥානා සංඥායතනං දිත්තං සුතං දුතං විඤ්ඤාතං ඒකත්තං නානත්තං සම්බන් නිබ්බාන කියලා ඒ 24 දැන්වහම මේ දීපපැත්තකින්ම නියෝජනය කරන සංකල්ප 24 ওই එක එක් සංකල්පය පිළිබඳව මුත්තලින් හතර දෙනෙකු ගයන ආකාරයයි පෙන්වු කරන්නේ කවුද මේ පුද්ගලයන් හතර දෙනා පළමුවෙනි පුද්ගල කොටාසය අසුතවා පුද්ගල තව ඊටම විශේෂණ පද කිව්වත් අපිට කියන්න පුළුවනි අක්ෂිතවා කුසිජනෝ අක්ෂිතවා කුසජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අපෝවිදෝ ආදි වශයෙන් දක්වනවා ධර්මයේ නොඇසු ධර්මයේ නොහසල අක්ෂිතවා කුසජනෝ පළමුවි කොටසයි එවැනි කොටසය සේකෝ අපත්තමානසෝ ශෛක්‍ය පුද්ගලයා නිවනට තාම ගමියේ නම් සෝවාන් ඒ කියන්නේ සෝවාන් ඉඳලා ඉහළට තාම රහත් වෙන්නේ නැහැ චෛත්‍ය පුද්ගලයා කියන්නේ හික්මෙන්න. දෙවෙනි ගණයේ පොතේ සෝවාන් ඉඳලා ඉලට තියෙන චෛත්‍ය පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා හික්කු අරහන් සීනාසව. සීනාසව රහතන් වහන්සේ. හතරවෙනි පුද්ගලයා සතහාගතෝ අරහන් සම්මා සම්බුද්ධෝ සතහාගතයන් වහන්සේ. එතකොට අශ්‍යතවත් පුතක් ගන්න බලමින් පුද්ගලයා දෙවෙනි පුද්ගලයා සෛක්ෂ පුද්ගලයා තුන්වෙන්න රාතන් වහන්සේ හතරවෙන්න බුදු පියාණන් වහන්සේ. නමුත් මෙතන දීලා තියෙන ආකල්ප විග්‍රහය අනුව අත්ත වශයෙන් පුද්ගලයන් තුන් දෙනෙක් හැටියට දෙටි කරලා දක්වන්න පුළුවන්. මක්නිසාද රාතන් වහන්සේගේ ආකල්පයක් සතාගතයන් වහන්සේගේ ආකල්පයක් එකක් හැටියටයි මෙතන පෙන්වන්න කියලා. පුද්ගලයන් දෙකොටාශයක් වශයෙන් දක්වුවාට මොකද ආකාශය වශයෙන් බලනකොට ඒ ප්‍රඥාප්ති දිහා බලන ආකාරය අනුව බලනකොට එක විදිහටමයි බලන්නේ. ඒක නිසා අපට පුළුවන් දැන් මේක හතර තුනක් කරගන්න. දැන් අපි මේ එකින් එක මෙතන සූත්‍රයේ දක්වලා තියෙන ආකාරය බලමු. මේ ආශිර්වාද පුතඥයාගේ ලෝක දර්ශනය මොකක්ද? කෙටියෙන් කියතොත් ලෝක දර්ශනය කුමක්ද? පතවි කියන වචනය ගැන මේකේ සඳහන් වෙන බුදු පියාණන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරන්නේ මේ ආශිර්වාද පුතඥයා පතරින් පතවිතෝ සංජානාති. පතරින් පතවිතෝ සංඥාත්වා පතරින් මඤ්ඤති පතරියා මඤ්ඤති පතරිතෝ මඤ්ඤති පතරින් මේති මඤ්ඤති පතරින් අභිනන්දති සංකිතේතු අපරිඥාතං කස්කාති වදාමි ඒ පුත්‍රයාගෙන කියන්නේ මේ tikai ඒ තැනත්තා පතමින් සංජානාති. කෘතිය හඳුනා ගන්නවා. ඊට වැඩිය ඉහළ දෙයක් ඒතනකට කරන්න බැරි නිසා හඳුනා ගන්නවා. අර අඳුරියට බල ගන්නවා වගේ. පතමින් සංජානාති. කෘතිය ප්‍රතිය හැටියට හඳුනා ගන්නවා. හඳුනගෙන පතමින් පදවිතෝ සංඥාත්වා පතමින් මන්නේ අන්න ඊළඟට මඤ්ඤණා කියලා දෙයක් ඇති කරගන්නවා. මඤ්ඤණා කියන එකට අපිට සිංහල වචනයක් පිටු කර ගන්නවා නම් සමහර විට කියන්න පුළුවන් හිතා ගැනීමක් කියලා. හිතා ගැනීම කියලා කියන එකට සාමාන්‍ය උපමාවක් දෙනකොටත් අපි එක්තරා හිතා ගැනීමක් කරනවා. නමුත් මෙතන මේ මේ කියන හිතා ගැනීම මේ ගුරු හිතෙන්ම කරන හිතා ගැනීමක්. ඒ කියන්නේ රැවටීම් වශයෙන් කරන හිතා ගැනීමක්. මඤ්ඤණාව. ඒක තණ්හා මාන දෘෂ්ටි අනුව කෙරෙන මුලාවෙන් කෙරෙන එක්තරා සිටිවිලි ක්‍රමයක්. එතකොට පතරින් පතවිතෝ සංඥාත්වා පෘථිවිය පෘථිවිය හැටියට මේ Tamanගේ සංඥාවෙන් තේරුම් අරගෙන පෘථිවිය පිළිබඳව මඤ්ඤණාවක් ඇති කරනවා. පතරින් මඤ්ඤ පෘථිවිය පෘථිවියයි කියලා මඤ්ඤණා කරනවා. ඊළඟට පතරියා මඤ්ඤ පෘථිවියෙහි පතරියා කියලා කියන්නේ පතරියා මඤ්ඤති පෘථිවියෙහි කියන ආධාර විභක්තිය වගේ. සත්‍යනේ පෘථිවියයි කියලා ඒ විදිහට කල්පනා කරනවා. ඊළඟට අසහිතෝ මඤ්ඤති. පෘථිවියෙන් කියන ඒ සංකල්පයක සදා ගන්නවා. අසහින් මේති මඤ්ඤති. පෘථිවිය මගේ කියලා ඒ විදිහට කල්පනා කරනවා. පෘථිවිය මගේ. අන්තිමට කියන පතමින් අභිනන්ත පතමි කියන සංකල්පය පිළිබඳව සතුටු වෙනවා. ඊට හේතුව සංකීර්ණ හේතු අපරිඥාතං කස්සාති. ඒ තැනත්තා කාරණේ හරියට පිළිසිඳ දැනගත්තේ නැති නිසායි එහෙම වෙන්නේ. අපි මේ එකින් එක යෙන්දෙක් දක්වලා ඉවර වෙලා ටිකක් විස්තර කරන එකයි කියන්නේ. ඒනි පුද්ගලයා පිළිබඳ ඉල්ලාට කියනවා ඒ කියන්නේ මේක ශෛක්ෂ පුද්ගලයා. සෝවාන් ඉඳලා ඉහළට. මේ පුද්ගලයා ගැන විශේෂයෙන් සඳහන් වෙනවා මෙහෙම. පතුලින් පටවිතෝ අභිජානාති පතරින් පතරිතෝ අවිඥාය පතරින් මාමඤ්ඤ පතරියා මාමඤ්ඤ පතරිතෝ මාමඤ්ඤ පතරින් මේති මාමඤ්ඤ පතරින් නාභිනන්ති සංකිතේති පරිඤ්ඤයං කස්සාති වදාමි මේ ශෛත්‍ය පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන්නේ ඊතරත් සංඥාව දෙන්නේ නෙවෙයි දැනගන්නේ පතරින් අභිඥානයි පෘථිවිය පිළිබඳ එක්තරා විශිෂ්ට ඥානයක් වශයෙන් විශිෂ්ට ඥානයක් ඇති කරගන්නවා. සතරින් අධිඥානයි. සතරින් සතරින්ත අභිඥාය ඒ කියන්නේ පෘථිවිය පෘථිවිය වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැනගෙන පතමින් මාමඤ්ඤ එතන මේ අමුතු ප්‍රයෝගයක් තිබෙනවා මාමඤ්ඤ කියලා කියන එකේ මේ කටුවාවේ තෝරන එක්තරා විදියකට නමුත් අපට එතෙන්දි යම් කිසි දෙයක් විශේෂයෙන් කියන්න සිද්ධ වෙනවා කටුවාවේම තෝරන්නේ මේ මාමඤ්ඤි කියන එක තෝරන්නේ මඤ්ඤතිති මඤ්ඤි. මඤ්ඤති කියන වචනයටම වෙන වෙන වචනයක් හැටියටයි. නමුත් මෙතන මේ මාමඤ්ඤි කියලා කියන්නේ නිෂේධාර්ථය. බලපෑම් අර්ථයක් මෙතන තියෙනවා. සංඥා කරන්න එපා කියන එකක් මෙතන මේ මාමඤ්ඤි කියන එකෙන් හැංගෙන්නේ. එහෙම නැතුව මේක මේ අර අතුආව කියන්න වගේ අදාළ තත්වයක් නෙවෙයි. අතුආව කියන්නේ මේ සෛක්ෂ පුද්ගලයා අර ඒ පතරේ தත්ත්වය පිළිබඳ විශේෂ ඥානයක් තිබෙන නිසා දෘෂ්ටි මඤ්ඤණ ආයතනයක් ආතුල නැත සංඥා මාන මඤ්ඤණ තිබෙන නිසා ඒ නැත්තා පිළිබඳව මඤ්ඤණා තිබෙනවයි කියා හෝ නැtei කියා හෝ කියන්න බැරි විදිහේ තත්වයක් තිබෙනවායි අන්නේ නිසා මේ මාමඤ්ඤ කියලා පදයක් වෙලා තිබෙනවා කියලා. නමුත් මෙතන අපිට ගන්න තියෙන්නේ මාමඤ්ඤ කියලා කියන්නේ අත්වියයයි සංඥා නොකළ යුතුය කියන එකයි. සංඥා නොපැතිය යුතුය කියන එකයි. මේ මාමඤ්ඤ කියන එක අපිට තවත් මේ අර්ථයෙන්ම යෙදෙනවා තනක් තිබෙනවා අපි අර කලින් අවස්ථාවක සරියුත් ස්වාමීන් වහන්සේ සමීපී ස්වාමීන් වහන්සේ එක්ක කළ ධර්ම ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් අවසාන වෙන්නේ මේ සාකච්ඡාව සාදු සාදු කියලා සරියුත් ස්වාමීන් වහන්සේ පිළිතුරකට අනුමත කළා ඉවරලා කියන තේරෙත මාමඤ්ඤ කියලා. මම මේ ඔක්කොම හරි හැබැයි මේ ගැන මඤ්ඤණා ඇති කරගන්න එපා කියනවා. අන්න ඒ විදිහට අර මඤ්ඤණා ඇති කරගන්න එපා කියන අදහසෙන් මෙතනින් ගන්න තියෙන්නේ. ඒකෝට පතමින් මාමන්නේ ප්‍රතිවියයි ප්‍රතිවිය පිළිබඳව මඤ්ඤණා ඇති කිරීමෙන් දැන කීමට යම් කිසි හික්මීමක් උත්සාහයක් වේදනක් කරනවා. ඒ බවයි හඳුන්වන්නේ මේ සූත්‍රය. ඒ වගේම පතවියා මාමන්නේ පෘථිවියෙහි කියන ඒ අදහස ඒ පිළිබඳව මඤ්ඤණා ඇති කර නොගැනීමට ඒක නැත්ත උත්සාහයක් කරනවා. පිටිවියෙන් කියන අදහස ඒ පුද්ගලයාට ඇති වෙන්න පුළුවන්. නමුත් එයා ඒ පිළිබඳ මඤ්ඤණා නොකරන ඉක්මනවා. පෘථිවිය මගේ කියන හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නමුත් ඒ පිළිබඳ මඤ්ඤණාවෙන් ගැලවීමට උත්සාහ කරනවා. පෘථිවිය පිළිබඳව මා අභිනන්දි. ඒක ඇති වෙන කතුලක් නැති කිරීමට ඒක උත්සාහ කරනවා. මක්නිසාද? ඒකට හේතුව කියන්නේ පරිඤ්ඤේහි අන්තිවදාන. ඒක නැත්තා විසින් පිළිසිඳ දත යුතු නිසා. ඉදිරියට තව පිළිසිඳ ගැනීමක් ඉදිරියට තිබෙනවා. ඒ වෙනුවෙන් සික්මනවා. අන්න ඒක නිසායි. එතකොට අද ඊට වඩා මේ කාරණේ ප්‍රකාශ කරන්න වෙලාවක් නැති හැදයි. ඉතින් හරි අපි මූලපදිය අවුරුදු 20 හරි ඉන්න දවස් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි